තෙරුවන් සරණ වේවා ආයුබෝ වේවා යහපතක්ම වේවා සියස්ස රූප වාහිනිය සියසින්ම නරඹන ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අදත් ඔබ ආස කරන ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඊතා ඉහළ මට්ටමකින් අපට ලැබෙන ගුරු බසින් පැවසූ දේ සිසු මුවින් විවර කෙරෙන සොඳුරු වැඩසටහන සුගත පද විවරණ අරඹන්නට අපට අවසරයි අද දවසෙත් මෙම වැඩසටහන ඔබ වෙත ගෙන ඒමේදී අප සියස මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කළා අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට ඒ ගරුසිත පෙරදරි බැතිසිත පෙරදරි ආරාධනාව පිළිගෙන මැදිරි පරිශ්‍රයට අදත් සදහම් සාකච්ඡාවට අපත් එක්ක සහසම්බන්ධ වෙනවා නම කියන්නට අවසරයි පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සි ස්වාමින්දයන් වහන්සේ අපේ හම්දුරුවනේ ඊ타මත්ම ගෞරවයෙන් ඔබ වහන්සේව මේ අවස්ථාවට පිළිගන්නවා. එලෙසින්මයි අද දවසෙත් සුපුරුදු ලෙසට මෙලෙසට මේ වැඩසටහනට අපට අවසරය අනුශාසකත්වය අවවාද තිලින කරන සිය සමාධිචාලී ගරු සභාපතිතුමන් PKU අධිකාරම් මැතිතුමන් එම මැතිණිය කාන්ති අධිකාරම් මැතිණිය ප්‍රමුඛ සියලුම කාර්ය මණ්ඩලයවත් ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් එසේනම් මෙතෙන් පටන් අපි වැඩසටහනට අවතීර්ණ වෙනවා සුපින්වතුනි අපි ඉක්ුත් දවස් කාලය පුරාවටම මේ වැඩසටහන් මාලාවේ කතා කළේ මහාචාර්ය රේරුකාණී චන්දවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පන්හිඳෙන් රචිත වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම නැමැති වෙන්න මේ ග්‍රන්ථය. මේ ග්‍රන්ථයේ තිබෙන කරුණු කාරණා හරියට හරි අපූර්වට මනාවට පැහැදිලි කරන්නට දෙස් විදෙස් ශ්‍රාවක බොහෝ පිරිස් වලින් ලැබුණු ඉල්ලීම මතයි ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ පොත විවරණය කරන්නට නොයසේනම් මහාචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අරමුණ කුමක්ද කියන වග ධර්මානුකූලව පැහැදිලි කරන්නටයි මේ දරණ ප්‍රයන්තේ උත්සාහය බවට පත් උනේ. ඉතින් අද දවසෙත් මේ වැඩසටහනේ මීළඟ පරිච්ඡේදයට ඔබව රැගෙන යන්නට සූදානම් වෙනවා. අපේ හම්දුරුවනේ මීළඟට අපි කතා කරමින් හිටියා පසුගිය වැඩසටහන් ගණනාව පුරාවටම දේශය කියන්නේ මොකක්ද? මේ දේශය වංචක ධර්මවලට හසුවන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක. අද අලුත් කොටසකට ප්‍රවේශ වෙනකොට හම්දුරුවනේ මට මතක් වුණා දුන්නොත් දාණය ලැබෙයි නිධානය කියලා. සාම්ප්‍රදායික විවාහරේ අපි නිතර කතා කරනවා. ඒ කතාව ඔළුවේ තියාගෙන මතකේ තියාගෙන මේ පොතට આવොත් හාමුදුරුවනි අද අපිට කතා කරන්න තියෙන්නේ දානකාමතා වේශෙන් වංචක දේශය ගැනයි අද අපේ කතාව. හාමුදුරුවනි දාන දෙන එක හොඳ කාරණාවක්. යහපත් ඉතින් කරන කාරණාවක්. හැබැයි අපි දන්නේ නැතුව වංචක දේශයට මේ කාරණාව හසු වෙන්න පුළුවන්. ඒ ගැන අපි විග්‍රහ කරගමු. තෙරුවන් සරණයි හැම දිනාටම සහන් මහත්තයා අපි දැන් ලෝභය ගැන කතා කරනකොටත් කතා කළා ලෝභයත් ධාතු කාමතා වේශයෙන් මතුවෙනවා. ඒ කියන්නේ දීමේ කැමැත්ත හැටියට. දැන් මේ द्वේෂයත් දීමේ කැමැත්ත හැටියට මතුවෙනවා. ඒක හරිය පුදුමයි දැන්. ලෝභයයි දානයයි ගත්තත් ප්‍රතිවිරුද්ධයි. එතකොට द्वේෂයයි දානයයි ගත්තත් ප්‍රතිවිරුද්ධයි. ඊළඟට ලෝභයයි ද්වේෂයයි ගත්තත් එකට එකක් ප්‍රතිවිරුද්ධයි. එතන මේ සියලු ප්‍රතිවිරුද්ධ ධර්ම වුණාට ඒවා අර ඒ ප්‍රතිවිරුද්ධ ධර්මයේ ස්වરૂපයෙන් මතුවෙනවා ඊටාම සූක්ෂම විදිහට. දැන් දන් දීම කවර පදනමකින් කළා වුණත් අනුන්ට යහපතක් සිදු වෙනවා නම් ඒකෙන් ලෝකෙට හොදක් වෙනවා. නමුත් Tamange මනෝභාවය નિවරදි තැනක නැතිනම් ඒ බඳු දාණය අපට කෙලස් නසන්නට උපකාර වෙන පාරමිතාවක් වෙන්නේ නැහැ. දැන් අපි මූලිකව හඳුනා ගන්නට ඕන යමක් අපි පරිත්‍යාග කරනකොට අපේ චේතනාව කොයිතරම් දුරට නිවැරදි වෙනවද පිරිසිදු වෙනවද ඥාන සංප්‍රයුක්ත වෙනවද ඒ අනුව තමයි අපේ සිත ශක්තිමත් වෙන්නේ යහපත් ප්‍රතිසන්දියක් ලබන්නට ඒ කුසලය උපකාර වෙන්නේ ඒ වගේම කෙලස් නසන්නට ඒ කුසලය උපකාර වෙන්නේ ඒ වගේම අපි යමක් පරිත්‍යාග කළාම ඒකෙන් ලෝකෙට යම් යහපතක් වෙනවද? ඒ ලෝකෙට සිද්ධ වෙන යහපත අනුව තමයි සසර ගමනේ අපට ප්‍රවෘත්ති විපාක ලැබෙන්නේ. අපට ලැබෙන විපාකයේ ප්‍රතිසන්ද විපාක, ප්‍රවෘත්ති විපාක කියලා දෙආකාරයි. ප්‍රතිසන්ද විපාක කියන්නේ උත්පත්තියට බලපාන ආකාරය. එතකොට ඒ උත්පත්තියට බලපාන්නේ අපේ මනෝභාවය. මනෝභාවය පිරිසිදුද නැද්ද කියන එක මත තමයි උපත තීරණය වෙන්නේ. ප්‍රවෘත්ති විපාක කියන්නේ ඉපදුනාට පස්සේ මිය යන තෙක් අපට ලැබෙන විපාකය. එතකොට අපි ලෝකෙට උදව් කරලා තියෙනනම් අන් අයගේ කුසගිනි නිවලා තියෙනනම් අන් අයට පිහිට වෙලා තියෙනවනම් අපිත් උපන්නට පස්සේ කුසගිනි නිවෙන්න අනිත් අයගේ සහයෝගය ලබන්න ඒ කුසලයේ හේතු ඒක තමයි ප්‍රවෘත්ති විපාකය දැන් යම් කිසි කෙනෙක් වංචක ධර්මයකට හසු වෙලා හෝ යම් කෙනෙකුට යමක් පරිත්‍යාග කරලා කුසගිනි නිවලා යහපතක් කරලා ශාසනයේ અભිවෘද්ධියට උදව් කරනවා නම් ඒ තැනත්තාට සසර ගමනේ යහපත් වූ සැප විපාක ලබන්නට ප්‍රවෘත්ති විපාක හැටියට ඒකෙන් යම්කිසි සහදායකත්වයක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඥාන සංප්‍රයුක්තව නිවැරදි මනෝභාවයක් ඇති කරගෙන නැතිනම් එය කෙලස් නසන්නට උපකාර වෙන්නේ නැහැ. ඒ වගේම ඥාන සංප්‍රයුක්ත උත්පත්තියක් ලබන්නට උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම දැන් මොන අදහසින් දුන්නත් කමක් නැහැ දෙන එක හොඳයිනේ කියලා විතරක් අපට කියන්න බෑ අදහස નિවරදි උනේ නැතිනම් ඒ දීමනාවෙන් ලෝකෙට යහපත සිද්ධ වුණාට තමන්ගේ විමුක්ති ගමනට ඒකෙන් සහයෝගයක් ලැබෙන්න සිත කෙලසිලා නිසා. ඉතින් අන්න ඒ වගේ අපි හසු වෙන්නට පුළුවන් තනක් ගැන තමයි මේ ද්වේෂය ගැන කතාවේදී බුදු මේ විශේෂයෙන් රේරුකාණේ මහානායක හඳුරු පැහැදිලි කරන්නේ. එතකොට එහිදී නායක හඳුරෝ පැහැදිලි කරනවා දානකාමතා වේශයෙන් වංචක द्वේෂය ආදරයෙන් පෝෂණය කළ Tamanගේ උරුමකාරයන් වූ දරුවන් නැසුණු ඇතමුන්ගේ සිත්ති ද්වේෂය දානකාමතාවයෙන් පහළ වේ. ඔව්හු Tamanගේ ධනය දෙස බලා දැන් මේවා කාට දෙන්නද? දෙන්නට සිටියයි නැති වුණා නොවේද? දැන් මට මේවා රැස් කරගෙන තිබීමෙන් වැඩක් නැත. මේවා පිනටවත් දීලා දමන්නට ඕනේයි සිතා සමහර විට දන් දෙති. අකුසලය කුසලයටත් ප්‍රත්‍යවන බැවින් ද්වේෂය හේතු කොටගෙන දෙන දානේ උනත් දෙන අවස්ථාවේදී ද්වේෂයෙන් තොරව කුසල චිත්තයෙන් ඒ දීම කළහොත් ඔවුන්ට ඒ දීමෙන් වැඩ සිදුවේ. දෙන අවස්ථාවේදී ද්වේෂ සහගත සිතින්ම දුනහොත් ඒ දීමෙන් දායකයාට වන වැඩක් නැත. එතකොට දැන් මේකේ නායක හමුදුරෝ ඉතාම පරිස්සමින් මේ කතාව කියලා තිනවා. දෙන මොහොතේ ද්වේෂයෙන් දෙනවනම් ඒකෙන් දායකයට වැඩක් නැහැ. හැබැයි ලබන තැනත්තට ඒකේ යහපතක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොන අදහසින් දුන්නත් ලැබෙන තැනත්තට ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවනේ. ඒක හොඳයි. හැබැයි අර දේශමූලිකව දෙනවා නම් දායකයාට ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. ඔහුගේ හිත නිවැරදි තැනක නැති නිසා. නමුත් නායක හඳුර මෙතන තවත් වැදගත් කාරණයක් පැහැදිලි කරනවා. සමහර වෙලාවට අකුසලය කුසලයට ප්‍රත්‍ය වෙනවා. කුසලය අකුසලයට ප්‍රත්‍ය වෙනවා. එතකොට දැන් අර තමන්ගේ මේ ධන සම්පත් දෙන්නට බලාපොරොත්තු වෙන් හිටපු දූදරු මුණුගුරු මිනිවිරිය ආදියන් ඒ අය නැති වෙලා අහෝසි වෙලා දෙන්න කෙනෙක් නැතිකම නිසා අර වංචක ද්වේෂයට හසු වෙලා දානේ දීමට පෙළඹුණා වුණත් දෙන අවස්ථාවේදී නිවැරදි සිත් පහල කරගෙන දෙන්න පුළුවන් නම් ඒක හොඳ උසස් කුසලයක් වෙන්න පුළුවන්. අපි අර ශහන් මහතට මතක ඇති පහුගිය සතියේ කතා කරනකොට කිව්ව අර සියදි විනසා ගැනීම ගැන දැන් සමහර භික්ෂුන් වහන්සේලා යම් යම් රෝගී තත්ත්වයන් දරා ගන්න බැරුව බුදුරජාන් වහන්සේ වැඩ සිටි කාලේ දිවිනසාගෙන තියෙනවා. එතකොට දිවිනසා ගන්න ගෙල සිඳගන්නේ දේශමූලික සිතකින් වුණාට ඒ ගිල ගිල සිඳ ගැනීමේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ එසැනින්ම ඒක ශනේන්ම මේ යන්නේ චිත්ත වීති කීපයක් හරි ඇති වෙන්න පොඩි කාලයක් හරි එතන ඉතුරු වෙනවා. හැබැයි දෙවනුව අර ද්වේෂ මූලිකව සිඳ ගන්නට පෙළඹුණාට දෙවනුව සාංශාරිකව ප්‍රගුණ කරන ලද විදර්ශනා ප්‍රඥාව අවදි කරගත්තාම උන්වහන්සේලාට රහත් වෙන්න ඒකම කර්මස්ථානය කරගන්නට පුළුවන් වෙලා තියෙනවා සමහරවිට. එතකොට එතනදි මොකද්ද සිද්ධ වුනේ මූලික වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ පටික සම්පයුක්ත සිතකින් හැබැයි දෙවනුව ඒක විදර්ශනා ප්‍රඥාවට ගෝචර කරගන්න. ඉතින් අන්න ඒ වගේ නායක හඳුරෝ සිහිපත් කරන්නේ අපි දෙන්න සූදානම් වෙන්නේ මොන අදහසින් වුණත් ඒක කුසල් සිතක් නොවුණා වුණත් දෙන අවස්ථාවේදී අපිට ප්‍රඥාව උපදවාගෙන අනුන්ට සිද්ධ වෙන යහපත ගැන කල්පනා කරලා හොඳ හිතින් දෙන්නට පුළුවන් නම් ඒ දීම ලබන තැනැත්තාටත් දෙන තැනැත්තාටත් දෙන්නටම යහපතක් වෙනවා. හැබැයි සිත නිවැරදි තැනකට ගන්නට සමත් උනේ නැතිනම් ලබන තැනත්තට ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. ඒක දෙන තැනත්තට තරම් අර්ථ සම්පන්න දෙයක් නොවෙන්න පුළුවන්. ඉතින් මේ බඳු අවස්ථාවන්හිදී කොහොමද ඒක වෙන්නේ කියන එකයි නායක හාමුදුරුව සිහිපත් කරන්නේ මෙතන. දැන් යම් යම් දේවල් Taman ආදරයෙන් පෝෂණය කළ දරුවන්ට ඊළඟට මුණුබුරු මිනිබිරියන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු වුණාට හදිසියේ ඔවුන්ගේ අභාවය නිසා එහෙම නැත්නම් ඔවුන් තමන් අතහැර දාලා යාම නිසා ඊළඟට තව සමහර වෙලාවට සිද්ධ වෙනවා ඒ අය හිතුවක්කාර විවාහ කර ගැනීම නිසා දැන් තමන් අපේක්ෂා කරන විදිහේ යහපත් විවාහයක් නෙමෙයි කරගන්නේ ඒ දරුවන්ට මොනුගුරු මිනිබිරියන්ට ඕන විදිහට තමයි විවාහය තීරණය එතකොට අම්මා තාත්තා හරි අත්තම්මා සීයා හරි කල්පනා කරනවා මේගොල්ලන්ට දීලා වැඩක් නැහැ. හිතුවක්කාර තීරණයක් ගත්තා. හිතුවක්කාර තීරණයක් ගත්තා. දැන් මේගොල්ලෝ මේවා නාස්ති කරනවා. එහෙමනම් මේවා දෙන්න ඕන පන්සලට. මේවා පරිත්‍යාග කරන්න ඕන නැති බැරි මිනිස්සුන්ට දෙන්න ඕන. එතකොට ඒ වගේ අවස්ථාවලත් අර වෙන්නේ Tamanගේ අභිමතයට ප්‍රතිවිරුද්ධ දෙයක් කරපු නිසා ඒකත් එක්කලා ඇතිවෙන ගැටීම තුලින් අර Taman සන්තක සම්පත් දාණය සඳහා පරිත්‍යාගය සඳහා පෙළඹෙනවා. දැන් එතකොට අපි පසුගිය සතියේ කතා කළා සහන් මහතා අර නෛෂ්කාම්‍යතා වේශයෙන් වංචක ද්වේෂය මතුවෙන ආකාරය. එතකොට එතනදි වෙන්නේ අර ගැටීම නිසා දේවල් අතහැර දමනවා. දැන් මෙතන සිද්ධ වෙන්නේ ගැටීම නිසා පරිත්‍යාග කරනවා. දැන් මේ අත්හැර දැමීම සහ පරිත්‍යාග කිරීම කියන දෙක ඒ දෙකේ තියෙන වෙනසත් අපි තේරුම් ගන්නට ඕන. දැන් සමහර වෙලාවට අද කාලේ ඇතම් ස්වාමින් වහන්සේලා පවා මේ කාරණය ටිකක් පටලවාගෙන කතා කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දන් දීම කියලා කියන්නේ අත්හැරීමමයි. දන් දීම කියන්නේ අත්හැරීමමයි කියලා සමහරු විග්‍රහ කරනවා. ඒතර දන් දීම තුලත් අත්හැරීමක් තියෙනවා. හැබැයි දන් දීමේ අත්හැරීමයි නෛෂ්කාම්මෙන් අත්හැරීමයි කියන්නේ දෙකක්. ඒ කියන්නේ දැන් දේවල් වල નિસරු බව දැකලා අපි අත්හරිනවා නම් අපි හිතමු ඒව අපේක්ෂාවකින් තොරවයි අත්හරින්නේ. දානයේදී අපේක්ෂාවකින් තොරව අතහරින ගතියක් නෙමෙයි අනුන්ගේ යහපත වෙනුවෙනුයි අතහරින්නේ. ඒ නිසා નિસරු බව දැකලා අතහරිනවද අනුන්ගේ යහපත වෙනුවෙන් අතහරිනවද? එතන තමයි මේ පාරමිතා දෙකේ වෙනස තියෙන්නේ. ඒවැ නිස්සාරත්වය දැකලා අතහරිනවා නම් එතන නෛෂ්කාම්‍ය පාරමිතාව අනුන්ගේ යහපත වෙනුවෙන් අතහරිනවා නම් එතන දාන පාරමිතා. ඉතින් මේ දෙකම සිද්ධ වෙන්න පුළුවන් ද්වේෂ මූලික. එතකොට පහුගිය සතියේ අපි කතා කළේ ඒ નિસරු බව පෙනෙනවා වගේ පෙනිලා අර නොකමැත්තෙන් දේවල් අතහරිනවා. ඒ කියන්නේ Tamanට අවශ්‍ය විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැති නිසා ඒ ගැටුමත් එක්කලා අතහැරලා දානවා. දැන් මේ දානකාමතාවයෙන් වංචක ද්වේෂය මතුවෙනකොට අනුන්ගේ යහපත වෙනුවෙන් තමයි අපි මේ දේවල් පරිත්‍යාග කරන්න කියන ස්වરૂපයෙන් හිතාගෙන දේවල් පරිත්‍යාග කරනවා. නමුත් තියෙන්නේ මොකද්ද? Taman දෙන්න බලාපොරොත්තු වෙච්ච අයට දෙන්න සුදුසු පසුබිමක් නැහැ. එක්ක ඒගොල්ලෝ අභාවයට ගිහිල්ලා එහෙම නැත්නම් Taman දෙන්න හිතාගෙන හිටපු කොන්දේසි ටික කඩ කරලා. ඒ නිසා ඒගොල්ලන්ට දෙන්න මම වෙන කෙනෙකුට දෙනවා කියලා තීරණය ගන්නවා. ඉතින් එබඳු තැන්වලදී අපට පරිත්‍යාගයක් වගේ පෙනුනට සූක්ෂම ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. හැබැයි නැවත අපි තේරුම් ගන්නට ඕන මූලික උනේ අකුසල් සිතක් වුණත් දෙන අවස්ථාවේදී හොඳ සිතින් දෙනවා නම් ඒකෙන් දායකයාටත් ප්‍රතිග්‍රාහකයාටත් දෙදෙනාටම යහපතක් සිද්ධ වෙනවා. අපේ හම්දුරන් වහන්සේ මනාවට පැහැදිලි කළා දානීය හොඳ කාරණාවක් නමුත් දන් දෙන්නේ කුමන චේතනාවක් පදනම් කරගෙනද? අන්න ඒ චේතනාව යම් කිසෙහිකින් දේශ සහගත නම් Tamange කොන්දේසි වලට Taman දාපු බන්දේසියට ගැළපෙන රාමුවට කොටු වෙලා නැත්නම් අන්න එතනින් යමක් දන් දෙන්න හිතෙනවා Tamange අයට නොදී කියන ආකල්පය තියෙනවා නම් අන්න අපි කතා කරපු කාරණාව ඔබටත් මටත් තියෙන්නට පුළුවන් වංචක ධර්මවලට හසු වෙලාද කියන තැන ඔබයි මමයි සූක්ෂම විය යුතු කාරණාවක් තිබෙන බව හම්දුරන් වහන්සේ මනාවට පැහැදිලි කරා අපේ හම්දුරුවනි එසේනම් අද දවසේ මේ වැඩසටහනේ අපට අවසර දෙන්න පළමු විරාමයට යන්න ප්‍රධාන පාලක මැදිරියට ගිහින් ඇවිදින් මේ ළඟට අපි කතා කරමු මේ ළඟ දහම් කාරණා පිළිබඳව තව දුරටත් වැඩි දුරටත් විරාමයෙන් අනතුරුව යලිත් අපි සම්බන්ධතාවය ලබා ගන්නවා සියස රූපවාහිනී මැදිරියට. ඔබ මේ සම්බන්ධ වෙමින් පවතින්නේ සුගත පද විවරණ වැඩසටහනත් සමග. හම්දුරුවනි අපේ මීළඟ කොටසට යොමු වෙන්නට හිතුණා දුස්සීල පරිවර්ජනතා වේශයෙන් වංචක දේශය තමයි අපිට ඊළඟට කතා කරන්න තිබෙන්නේ. කතාවට හම්දුරනේ අපි කියනවනේ කතරම් හොඳ කළත් දුදනෝ නොවේති යහපත් කියලා. හම්දුරනේ අපිට කොහොමද මෙන්න මේ දහම් කරුණ අපේ ජීවිතේ සාමාන්‍ය ජීවිතයේ සමග සම්බන්ධ කරලා බද්ධ කරලා අපෙන් වෙන්න පුළුවන් වරද නිවැරදි කරගන්න පුළුවන් තැන විදිහට ඔබ දකින්නේ. දැන් සහන් මහත්තයා මේ මේ කියන කාරණය හුඟක් වරදවාගෙන තියෙන සමහර අය බුදුරජාණන් වහන්සේ මංගල කරුණු දේශනා කරනකොට පටන් ගන්නෙම අසේවනාච බාලාන එතකොට බාලයින් ඇසුරු නොකිරීම දැන් බාලයින් ඇසුරු නොකිරීම කියලා කියන්නේ බාලයින් වර්ජනය කිරීම නෙමෙයි එහෙම එහෙම බාලයෝ දුදනුන් වර්ජනය කරන්න ගියොත් මේ ලෝකේ අපට ජීවත් වෙන්න විදිහක් වෙන්නේ නැහැ. මොකද එහෙම කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ විතරක් හොයන්න ගියොත් එහෙම අපට ඇසුරු කරන්න කෙනෙක් සමහරට සමාජයේ නැති වෙන්න පුළුවන්. සමාජයක්ම නැති වෙන්න පුළුවන්. සමාජයක්ම නැති වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස් සමාජය කියලා කියන්නේ අන්තර්පුද්ගල සම්බන්ධතා. එතකොට මේ අන්තර්පුද්ගල සම්බන්ධතා කඩ වුණොත් බිඳුනොත් එතන සමාජයක් පවතින්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්පුරුෂයාගේ සත්පුරුෂකම් භජනය කරන්න ඕන අසත්පුරුෂයාගේ අසත්පුරුෂකම භජනය නොකර ඉන්න ඕන. පුද්ගල වර්ජනයක් නෙමෙයි. එහෙම නැතුව පුද්ගලයින් සරණ යාමකුත් නෙමෙයි මෙතන කියන්නේ. දැන් සත්පුරුෂයා භජනය කරනවා කියලා කියන්නේ පුද්ගලාභිවන්දනයක් නෙමෙයි. ඒ පුද්ගලයාගේ යහපත් ගති ලක්ෂණ දැන් පඬිතයා සහ බාලයා වෙන් කරගන්න හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ක්‍ධිම නිකායේ බාල පඬිත සූත්‍රයේදී බාලයාගේ ස්වභාවය තමයි දුෂ්චින්තිත චින්තීච හෝති. ඒ තැනත්තා හිතන්නේම Tamanටත් අනුන්ටත් අනර්ථකාරී දෙයක්. ඊළඟට දුබ්භාසිත භාසීච කතා කළොත් කතා කරන්නේ Tamanටත් අනුන්ටත් අවැඩදායක දෙයක්. ඊළඟට දුක්ඛත කම්මකාරීච කළොත් කරන්නේ Tamanටත් අනුන්ටත් අනර්ථකාරී දෙයක්. එතකොට ඔය ගති ලක්ෂණ වලින් තමයි බාලයා හඳුනා ගන්න තියෙන්නේ. එතකොට බාලයෝ ඇසුරු නොකරනවා කියන්නේ අන්නේ ඒතනත්තාගේ වැරදි චින්තනය වැරදි භාවිතය වැරදි ක්‍රියාකාරීත්වය අපි ඒ වගේ දේවල් භජනය කරන්නට යන්නේ නැහැ. නැතේ පුද්ගලයාම අයින් කරන්න කියන එක නෙමෙයි. කරන එක නෙමෙයි. පුද්ගල ඒ මනුස්සයාට බඩගින්නේ ඉන්නවා නම් කණ්ඩ ටිකක් දෙන එක අපරාධයක් නෙමෙයි. ඊළඟට ඒ පුද්ගලයා සමාජයේ සමාජිකයෙක් නම් අපිට සමස්ත සමාජයක් ඇසුරු කරනකොට ඔහු විතරක් කොන් කරලා කටයුතු කිරීම ඒක සත්පුරුෂ ක්‍රියාවක් නෙමෙයි. ඊළඟට සමාජයේ යම් යම් අපි හිතමු පින්කමක් කරනකොට ඒ පුද්ගලයාවත් කොහොම හරි අපි දායක කරගෙන අර සුළු කුසලයක් හරි කරගන්නට අවස්ථාවක් හදලා දෙන්න ඕන. ඒ වගේ අපි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් තව කෙනෙකුට පිහිට වෙන්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කරන්නේ වලේ ඉන්න කෙනා ගොඩ ගන්නකොට තමන් වලට වැටෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙන්න ඕන. තමන්ගේ ස්ථාවර. තමන් වලට වැටුනොත් ඒ මනුස්සයත් වලේ තමනුත් වලේ. එතකොට අපි බාලයින් ඇසුරු කිරීම වරදක් නෑ අපි බාල தත්තෙට වැටෙන්නේ නැතුව ඒතනත්තා බාල තත්ත්වෙන් ගොඩ ගන්න පුළුවන් නම් ඒක වරදක් නෙමෙයි. හැබැයි ඒ ගොඩ ගන්න කියලා ගිහිල්ලා අපිත් බාලයෙක් බවට පත් වෙන්න පුළුවන්. අපිත් ඒ ගොඩට වැහෙනවා. ඒ ගොඩට වැටෙන්න පුළුවන් අර බාල ලක්ෂණ භජනය කළොත්. ඒ නිසා මේ භජනය කරනවා ඇසුරු කරනවා කියලා කියන්නේ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම කියන කාරණාව නෙමෙයි. ඊට වඩා එහා ගිය දෙයක්. ඒ විදිහට හිතන්න, ඒ විදිහට කතා කරන්න, ඒ විදිහට ක්‍රියා කරන්න, ඒ විදිහට දකින්න, චින්තන, සිතුම් පැතුම්, ආකල්ප, චර්යා මේ හැම එකක්ම පරිවර්තනය වෙනවා අර විදිහට. ඒකයි භජනයේ තියෙන අනර්ථකාරීත්වය. එහෙම නැත්නම් මේ අර්ථය සිද්ධ වෙන්නේ ඒ විදිහටම. එතකොට අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ අර විදිහට නිවැරදිව හිතන, නිවැරදිව කතා කරන, නිවැරදිව ක්‍රියා කරන, නිවැරදි දැක්මක් ඇති අයගේ ඒ දැක්ම, චින්තනය, භාෂණය, ක්‍රියාව ඒව භජනය කරන්න, ඒව තමන් හුරු වෙන්න, ඒවට තමන් නැඹුරු වෙන්න. හැබැයි තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී විදිහට සිතන කතා කරන ක්‍රියා කරන ඒ අයගේ සිතුම් පැතුම් ආකල්ප භජනය කරන්න එපා. දැන් එතකොට දුස්සීලයෙන් අසුරු කරන්න එපා කියන එකේ තේරුම ඒ දුසිල්වතුන්ගේ දුස්සීල සිතුම් පැතුම් ඒ චර්යාවන් ඒ ක්‍රියාකාරකම් ඒ මනෝභාවයන් ඒවා ඇසුරු කිරීමෙනුයි අපි වළකින්න ඕන. නමුත් බොහෝ කොට අර සියුම් ද්වේෂයේ තියෙන තැනැත්තා දුස්සීල වූ පුද්ගලයා වර්ජනය කරන තැනකට නැඹුරු වෙන්නට පුළුවන්. අන්න ඒ විදිහට තමයි අපි මේ වංචක ද්වේෂයට නතු වෙන්නේ. ඒක මහානායක හඳුරෝ පැහැදිලි කරනවා මෙහි පක්ෂයක් දුස්සීලයන් වශයෙන්ගෙන ඔවුන්ට ද්වේෂ කරන, ගර්හා කරන ඇතමුන් කෙරෙහි ඒ ද්වේෂය දුස්සීල පරිවර්ජනතාවේශය ගන්නේ. එයින් වංචිත වූ ඔවුහු තමන් දුස්සීලයන් වශයෙන් සලකන භික්ෂූන් වසන විහාරයන්ට නොයති. ඔවුන්ගෙන් දහම් නොඅසති. දුටු තැන ඉවත බලති. ගරහා කරති. දුස්සීලයන් ඇසුරු නොකිරීම නම් යහපත්ය. එහෙත් කවරකට උවද ද්වේෂ කිරීම පාපයකි. දුස්සීලයන් ඇසුරු කිරීමට බියවන එහි ආදීනවය කියන ඒ පින්වත් වූ ශ්‍රමණ දුස්සීලයන්ටමුත් ගිහි දුස්සීලයන් හට බිය නොඇති. දැන් මේකේ නායක හඳුරෝ කරුණු දෙකක් කියන ඉතාම වටින අපේ අවධානය යොමු කරන්නට ප්‍රයෝජනවත් වෙන කාරණා. පළවෙනි කාරණේ තමයි දුස්සීලයන් ඇසුරු නොකර ඉන්න එක හොඳයි. හැබැයි දුස්සීලයන්ට ගරහා කිරීම, ඒ අය නිසා හිත නරක කර ගැනීම ඒක සුදුසු දෙයක් නෙමෙයි. එතකොට අපි තේරුම් ගන්නට ඕන සමාජයේ ඒ වගේ වැරදි කරන, පව්කම් කරන අසත්පුරුෂයෝ, පව්කාරයෝ, දුස්සීලයෝ ගිහි අය අතර හිටියත්, පැවිද්දන් අතර හිටියත්, ඒගොල්ලන් භජනය කරන්නට නොයාම වගේම අපි ඒගොල්ලෝ නිසා හිත දූෂ්‍ය කරගන්නවා නම්, ඒගොල්ලෝ නිසා අපි කුපිත වෙනවා නම්, ද්වේෂ කරනවා නම්, අවඥා සහගතව ඒ අය දිහා බලනවා නම්, හිත කිලිටු වෙන්නේ කාගේද? තමන්ගේමයි. එතකොට අනුන්ගේ දුස්සීල බව නිසා තමන්ගේ හිත කිලිටි කරගන්නවා නම් ඒ තනත්තා ඥානවන්තයෙක් නෙමෙයි. ඒ තනත්තා සිහිබුද්ධියෙන් කටයුතු කරන කෙනෙක් නෙමෙයි. ඒ කාරණය තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ නායක හඳුරු මේකදී සිහිපත් කරන්නේ පැවිද්දා දුස්සීලයි කියලා මිනිස්සු මහා ඉහලින් කතා කරනවා. හැබැයි ගිහි සමාජයේ ඉන්න බොහෝ අපරාධ කරන අය ඒගොල්ලෝ අසුරු කරනවා. හාමුදුරුවන්ගේ පොඩි අඩුව දැක්කත් ඒක මහා ඉහලින් කතා කරනවා. මේ හාමුදුරුවෝ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. යන්නේ පන්සල පැත්ත පළාතේ. පන්සල පැත්තට යන්නේ. අපි ඔය හාමුදුරුවන්ගේ බණ අහන්නේ. අපි දානේ දෙන්නෙත් නෑ. ඔය දුස්සීල හාමුදුරුවනම එහෙම කියලා කියනවා. හැබැයි අර සමාජයේ ඉන්නවා සත්තු මරන, හොරකම් කරන, වංචා කරන, අල්ලස් ගන්න, මං පහරන, සමහර වෙලාවට නොයෙකුත් සූක්ෂම අපරාධ කරන ඒ වගේ මහ බරපතල අපරාධකාරයෝ සමාජයේ ඉන්නවා. මත්පැන් විකුණන හැබැයි ඒගොල්ලොත් එක්ක ඇසුරු කරනවා මොකද ඒගොල්ලොත් එක්ක ඇසුරු කළේ නැත්නම් Tamanගේ පැවැත්ම පවත්ව ගන්න බැරි වෙනවා. එතකොට ඒගොල්ලෝ දුස්සීලයි කියලා මොකුත් කතාවක් නැහැ. හැබැයි අර පැවිද්දාගේ පොඩි අඩුවක් දැක්ක ගමන් ඒක මහයිහලින් කතා කරනවා. එතකොට මේ කාරණා දෙකම අපට වැදගත් වෙනවා. පළවෙනි කාරණේ තමයි දුස්සීලයෙන් ඇසුරු නොකිරීම හොඳ වුණාට දුස්සීලයින්ට ගර්හා කිරීම ඔවුන් පහත් කොට සිතමින් Taman හුවා දැක්වීම ඉබඳු මට්ටමකට යනවා එතන Tamanගේ සිත පිරිහීමකුයි සිද්ධ දෙවැනි කාරණය තමයි පැවිද්දාගේ දුසිල්වත් බව දකිනෝ ගිහියාගේ දුසිල්වත් බව දකින්න නැතුව ඒගොල්ලෝ භජනය කරනවා. දැන් මෙතන අපි තවත් මේ ගැන හිතිය යුතු තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි සමාජයේ අපි පුද්ගලයන් ඇසුරු කරද්දී මෙතනදී විශේෂයෙන් සිහිපත් කරන්න අපට මතක් වෙනවා මේ පදුම පුප්ප සූත්‍රය. එහෙම නැත්නම් ජාතක කතාවකුත් ඒ සම්බන්ධව තියෙනවා. ඒකේ දක්වන්නේ එක භික්ෂුන් වහන්සේ නමක් ආරණ්‍යගත වෙනවා. දැන් මේ මේකේ පැත්තේ අනිත් පැත්ත මම මේ පැහැදිලි කරන්නේ. ඒ භික්ෂුන් වහන්සේ ආරණ්‍යගතව ಗುಣධම් වඩන්නට යොමු වෙනවා. ඒ ආරණ්‍ය උන්වහන්සේ පැම් පහසු වෙන විලක් තියෙනවා. ඒ විලේ නෙළුම් තියෙනවා. ඉතින් දවසක් මේ හාමුදුරුවෝ පැම් පහසු වෙන්න විලට බැහැලා හොඳ ලස්සනට නෙළුමක් පිපිලා තියෙනවා. මේ හැමදෙරෝ ඒ නෙළුම ළඟට ගිහිල්ලා කිට්ටු කරලා අර නෙළුමේ සුගන්ධය ආග්‍රහණය කරනවා. ආග්‍රහණය කරනකොට ඒ රුක්ෂේ හිටපු దేవතාවෙක් කියන සුවඳ හොරා කියලා කියනවා. එතකොට අර හාමුදුරුව වටපිට බලනවා කවුද මේ සුවඳ හොරා ඊට පස්සේ මේ හාමුදුරහන කවුද ඔය කියලා. ඊට පස්සේ කියනවා මමයි මමයි කිව්වේ. එතකොට හාමුදුරුවෝ කියනවා දැන් ඔබ මට සුවඳ හොරා කියලා කියනවා. මම මේක සුවඳ හොරකම් කළෙත් නෑ අනික. මේ මේ කොහොමත් හුලකට ගහගෙන යන සුවඳනේ. මම මේ ආග්‍රහණය කළේ මම මේක හොරාගත්තේ නෑනේ. නෙළුම කඩලවත් නැහැ. නෙළුම කඩලවත් නැහැනේ. ඒතර මට සුවඳ හොරා කියලා කියනවා. අර ගමේ මිනිස්සු ඇවිල්ලා මලුත් කඩාගෙන, කොලත් කඩාගෙන, අලත් ගලවගෙන මේක අනිත් පැත්ත හරවලා යනවා. ඒතර ඒව පේන්නේ නැහැ. එතෙන්දි හොරා කියන්නේ මේ මට තමයි හොරා කියන්නේ කියලා අර හාමුදුරුවෝ කියනවා. කිව්වෙන් පස්සේ අර దేవතාවා කියනවා දරුවෙක් බලා ගන්න කිරිමව ඒ කිරිමවගේ ඇඳුමේ පවිත්‍රතාවය හොයලා වැඩක් නැහැ. ඒ කියන්නේ කිරිමව ඇඳගෙන ඉන්න ඇඳුමේ අර දරුවා මුත්‍රා කරනවා මල පහ කරනවා ඒ දරුවගේ සෙමසොටු වැටෙනවා. එතකොට නිරන්තරයෙන් කිරිමව ඇඳගෙන ඉන්න ඇඳුම නිතරම කිලිටි වෙනවා. එතකොට ඒ කිරිමවගේ වස්ත්‍රයේ පිරිසිදු බව හොයලා වැඩක් නැහැ. හැබැයි සිල් ගන්නට යන කෙනෙක් ඇඳගෙන යන සුදු වස්ත්‍රයේ එහෙම වෙන්න බෑ. ඒක පිරිසුදු වස්ත්‍රයක් වෙන්නට ඕන. අන්න ඒ වගේ මේ ගිහියන් කරන පව්කම් ගැන කතා කරලා ඇති වැඩක් නැහැ. ඒගොල්ලෝ කොහොමවත් පව්කම් කරන අය. ඔබ වහන්සේ ආරණ්‍යයට ආවේ ගිහියෙක් වගේ ඉන්න නෙමෙයිනේ. ඔබ වහන්සේ ආරණ්‍යයට ආවේ පැවිද්දක. අනිත් එක ඔබ වහන්සේ මේ ග්‍රාමවාසී ජීවිතේනොත් අයින් වෙලා මේ ආරණ්‍ය වාසයට ආවේ. තව වඩා හොඳට ගුණධම් වඩන්න. ඒ නිසා ඔබ වහන්සේට ඒක උචිතද නැද්ද කියලා බලන්න. ඒ නිසා මේ ගිහියොත් එක්කලා ඔබ වහන්සේ සංසන්දනය කරන්න යන්න එපා. ගිහියෝ කවුද ඔබ වහන්සේ කවුද? කියලා අර దేవතාව සිහිපත් කරනවා. සිහිපත් කළාට පස්සේ ඉතින් ඒක හොඳ ලස්සන කතාවක්. තව දිගට තියෙනවා. පස්සේ අර හාමුදුරුවෝ කියනවා මේ ඔබ කිව්ව කතාව හැබෑවයි. මේ මගේ නැවතත් මගේ ඒ වගේ අඩුපාඩු දැක්කොත් මට කියා දෙන්න කියලා. එතකොට අර దేవතාව කියනවා මේ කාගේවත් කුණු අවුස අවුස ඉන්න මොකද මං ඔබ වහන්සේ නිසා යැපෙනවා ඔබ වහන්සේ මට කණ්ඩාඳින්න දෙනවද ඔබ වහන්සේගේ අඩුපාඩු හොය හොයා ඔබ වහන්සේ පස්සෙන් ඉන්න තමන්ගේ අඩුව තමන් ඕන නම් හොයාගන්න මම මේ දැක්ක නිසායි කිව්වේ කියලා දේවතා <laughs> ඒ දේවතා ප්‍රකාශය. ඉතින් එතනදී හොඳ ලස්සන උපමාවක් කියනවා මේ හරියට පිරිසිදු වස්ත්‍රයක පොඩි කුඩු පැල්ලමක් වැටුනොත් ඒක ඊටාම ප්‍රකටව පෙනෙන්නට ගන්නවා. නමුත් අර අපිරිසිදු වස්ත්‍රයේ කුණු ගොඩක් තවරිලා තිබුණා වුණත් ඒක ප්‍රකට වෙන්නේ අන්න වගේ සමාජයේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා. ගිහියන් අතර බොහෝ පව්කම් කරමින් හිටියා වුණත් ඒව එච්චර ප්‍රකටව දකින්නේ ඒ දකින්නේ නැත්තේ මොකද? ගිහියෝනේ ඒ නිසා ඒගොල්ලෝ ඉතින් කොහොමත් ඉතින් අර කිරිමවගේ ඇඳුම වගේ නිතරම කිලිට වෙලා ඉන්නේ. නේද හඳුනේ වැඩි ආගම දහම ගැන දැනුමක් නැහනේ. දැනුමකුත්. එහෙමනේ කියන්නේ. ඔව් දැනුමකුත් නැහැ. ඉතින් කතාවට කියන්නේ ඉතින් පෘතජ්ජනයෝනේ. ඉතින් පැවිද්දොත් පෘතජ්ජනයෝ තමයි. නමුත් හැබැයි පැවිද්දා මහානගමට එන්නේ අර ගිහි ජීවිතයෙන් වඩා ටිකක් හරි ඉහළින් ඉන්න බලාගෙනනේ. ඉතින් ඒ ආකල්පය තුළ එතන ගිහියත් බලන්න පුරුදු වෙලා තියෙනවා. ගිහියෙක් යම් මම් පව්කම් කළා වුණාට ඒක සාමාන්‍ය දෙයක්. පැවිද්දෝ එසේ නොකළ යුතුය. ඉතින් ඒ චින්තනය 100ට 100ක් වැරදි කියලා කියන්නත් බෑ. මොකද පැවිද්දෙක් හැටියට ප්‍රතිඥා දෙනවනේ තමන් අනුන්ගේ යැපෙන්නේ එතකොට මහ ජනතාව ඒ භික්ෂුන් වහන්සේව පෝෂණය කරන්නේ සිව්පසයෙන් ප්‍රත්‍යපහසුකම් සම්පාදනය කරන්නේ ගිහියෙකුට ඒව ගෙනින් දෙන්නේ නැහැනේ. එතකොට පැවිද්දාට ඒ ටික දෙන්නේ මේ පැවිද්දා ගිහියට වඩා විශේෂයි සිල් රකින්නවා ගුණධම් වඩනවා කියන පදනමක් මතනේ. අන්න ඒ නිසා තමයි පැවිද්දා පොඩි අඩුපාඩුවක් කළොත් ගිහියාට හුඟක් තරහ එන්නේ. කෝප වෙන්නේ. දැන් අපිට පේනවා දැන් රටක වුණත් සාමාන්‍යයෙන් මුල ඉඳලම විශ්වාසයක් තිබුණ නැති පාලකයෙක් වැරදි කළා කියලා එච්චර මිනිස්සු ඒව ගණන් ගන්නෑ. දැනෙන්නේවත් නෑ. දැනෙන්නේ නෑ. හැබැයි මුල ඉඳලා ලොකු විශ්වාසයක් තියාගෙන ගෞරවයක් තියාගෙන මෙයා මේ වැඩේ හොඳට කරයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටපු මිනිස්සේ ඒ ටික කළේ නැත්තම් මිනිස්සු හරියට කොපිත වෙනවා. ඒ මොකද අර බලාපොරොත්තුව එතන සඵල වෙන්නේ නැති නිසා. අන්න ඒ වගේ දෙයක් පැවිද්ද සම්බන්ධව සිද්ධ වෙනවා. පැවිද්දා ಗುಣධම් වඩන කෙනෙක් පැවිද්දා සිල්වත්ව සිටිය යුතුය. කියන ආකල්පයක් මහජනයා තුළ තියෙනවා. පැවිද්දත් ඉතින් එතනට ඇවිත් තියෙන ප්‍රතිඥාව ඇතුවනේ. ඒ නිසානේ පැවිද්දාට සිව්පසෙන් සංග්‍රහ කරන්නේ. ඒ නිසා ගිහියාගෙන් දහසක් අඩුපාඩු සිද්ධ වුණත් ඒක දකින් නැති පුද්ගලයාට අර පැවිද්දාගේ ඊටාම පුංචි අඩුපාඩුව මතුවලා පෙනෙනවා. හැබැයි අපි අනිත් පැත්තෙන් තේරුම් ගන්න ඕනේ ඊළඟ කාරණේ තමයි පැවිද්දාගේ අඩුපාඩුව පෙනුණා වුණාට පැවිද්දාගේ අඩුව දැකලා හරි Tamange හිත දූෂ්‍ය කරගන්නවා නම් ඒයින් විනා වෙන්න පැවිද්දා නෙමෙයි තමන්මයි. එතකොට දැන් පැවිද්දාගේ අඩුව හදන්නට ඕන කියලා ගිහියා කතා කරනවා. දැන් ඕකට හොඳ උදාහරණයක් තමයි මට අවුරුදු මං හිතන්නේ 30කට විතර කලින් මගේ එක ගුරුවරයෙක් මට මතක් කළා අඟුලිමාල වැරදි කරනවා කියලා අඟුලිමාල අල්ලන්න ඒ වැරද්ද වළක්වන්න ඔහු අත්අඩංගුවට ගන්න කොසල් රජුරෝ චතුරංගනී සේනාවත් අරගෙන ගියා. අඟුලිමාල මිනි මරනවා ඒක හොඳ නෑ කියලා අල්ලන්න. අන්තිමට ඒ මිනි මරුව රහත් වුණා කොසල් රජුරෝයි සේනාවයි තාම සසරේ. එතකොට දැන් අඟුලිමාල වැරදි කරනවා සමාජ අපරාධකරුවෙක් කියලා තමයි දැන් මේ ඒක වළක්වන්නට මේ සුදනන් ටික ගියේ. එතකොට අර දුදනයි කියපු කෙනා අසත්පුරුෂයයි කියපු කෙනා වැරදි කරයි කිව්ව කෙනා පස්සේ සකස් වෙලා රහත් වුණා. හැබැයි මේ සුදනු හැටියට අර වැරද්ද අල්ලන්න ගිය අය තාමත් සසර. ඉතින් ඇත්තටම එදා මට ඒක තේරුන්නේ නැහැ කිව්ව කතාව. බොහෝ කාලයකට ගියාට පස්සේ තමයි මට වැටහුනේ <laughs> මොකද්ද මේ කිව්ව කතාව කියලා. ඉතින් ඒ වගේ අනුන් දුස්සීල නම් ඒක හොඳයි කියලා අනුමත කරන්න කියන එක නෙමෙයි. අනුන් දුස්සීල නම් අනුන් වැරදි කරනවා නම් ඒක අනුමත නොකිරීම ඒවා භජනය නොකිරීම හොඳයි. හැබැයි අනුන්ගේ දුස්සීල බව නිසාවත් අනුන්ගේ වැරද්ද නිසාවත් තමන් කුපිත වෙනවා තමන් ඒකත් එක්ක ගැටෙනවා තමන් ඒක ප්‍රතික්ෂේප කරනවා තමන් නිග්‍රහ කරනවා නම් තමන් අවඥා කරනවා නම් තමන් හිත දූෂ්‍ය කරගන්නවා නම් ඒකේ දෝෂය තමන්ටයි කියන එක මතක තියෙන්නට ඕන. මේක භික්ෂුව සම්බන්ධව පමණක් නෙවෙයි විශේෂයෙන් මව්පියෝ සම්බන්ධව. මව්පියෝ කියන්නේ රහතන් වහන්සේලා නෙමෙයි. ඒගොල්ලෝ ප්‍රතඥ මිනිස්සු. ඒගොල්ලන්ගේ දහසක් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඒ අඩුපාඩු මව්පියෝ අරන් යයි සසරේ. දරුවා ඒ සම්බන්ධව ගැටුනොත් ගලේ ඔලුව ගහගත්තා වගේ ගල කළු ගලද, තිරවාන ගලද, මැණික් ගලද, කුඩු ගලද කියන එකක් නෑ. ඔලුව ගහගත්තොත් තුවාල වෙන්න තමන්ගේ ඔලුව. ඒ ගල කියන්නේ වැදගත් දෙයක් නොවෙන්න පුළුවන්. ඒක මැණික් නොවෙන්න පුළුවන්. කුඩු ගලක් වෙන්න පුළුවන්. හැබැයි ඔලුව ගහගත්තොත් පුපුරන්නේ තමන්ගේ ඔලුව. ඒ වගේ හම්දුනේ අද වෙනකොට මේ මේ ප්‍රශ්නේ නම් දැඩි ලෙස මේ අපේ මේ වැඩසටහන නරඹන බොහෝ පිරිසකට තියෙන්න පුළුවන්. සමහරලාට දරුවෝ පසුතැවෙනවා අම්මලා තාත්තලා වැරදි කරපු අය කියලා. එතකොට අම්මා තාත්තා වැරදි කළා නම් ඒක සසර ඒගොල්ලෝ විඳි. හැබැයි වැරදි කළා වුණත් අම්මා තාත්තත් එක්ක ගැටුණොත් ඒකෙන් විනාශ වෙන්නේ දරුවා. හාමුදුරුවන්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන්, දුසිල්වත්කම් තියෙන්න පුළුවන්. ඒක ගෙනියන්නේ හාමුදුරුවෝ. හැබැයි හාමුදුරුවන්ගේ දුසිල්වත්කම නිසා හරි අඩුපාඩුව නිසා හරි ගිහියා ගැටුණොත් හාමුදුරුවොත් එක්කලා ඒකෙන් ඔළුව තලා ගන්න ගිහියා. එතනදී ආ ඒක මැණික් ගලක් නෙමෙයි ඒත් මං ඔලුව හප්පුවම මගේ ඔලුවයි තුවාල වුනේ කියලා හරියන්නේ නැහැ. ඒක මැණික් නොවුනට ඒක කළු ගල වුණත් ඔලුව හප්පගත්තොත් තුවාල වෙන්නේ තමන්ගේ ඔලුව. ඒ නිසා මැණික්ද කළු ගලද කියන එක ඒක ගලේ ප්‍රශ්නයක්. හප්පගත්තොත් ඔලුව තැලෙන්නේ තමන්ගේ. ඒ වගේ අම්මා තාත්තා ගුණවත්ද, දුර්ගුණ සහිතද, හාමුදුරුවෝ සිල්වත්ද නැද්ද? ඒක හාමුදුරුවන්ගේ වැඩක්. ඒක දායක මේ අම්මා තාත්තගේ වැඩක්. ඒවා සසර විඳින්නේ ඒගොල්ලෝ. තමන් හැප්පුණොත් ඒකේ විපාකය විඳින්න තමයි. ඒ නිසා දුස්සීලයෙන් භජනය නොකිරීම හොඳයි. දුස්සීලයින්ගේ දුස්සීල ගති ලක්ෂණ තමන් පුරුදු කරගන්න නැති එක හොඳයි. ඒකේ වරද දකින්න එක හොඳයි. දුස්සීලයාගේ දුස්සීල බව ප්‍රඥාවෙන් විනිශ්චය කරගන්න පුළුවන් බව හොඳයි. හැබැයි ඒ දුස්සීලයා කියලා හරි අපේ හිත නරක කරගත්තොත්, අපි ගැටුනොත්, අපි හිත දූෂ්‍ය කරගත්තොත් ඒකේ හානිය Tamanටයි කියන බව ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තොත් විතරයි තම තමන්ට රැකෙන්න පුළුවන් මේ දේශමූලික මනෝභාවයට රැවටෙන්නේ නැතිව. අපිට මොකද අපි දසසිල් උපාසක ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට එහෙම කියලා. එයා හොඳ නෑ. එයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා විවේචනය කරමින් යන ගමනේ ඔබ ඔවුන් එක්ක ගැටුනොත් ඔබ ඔහුට වඩා නරක කෙනෙක් බවට පත්වන්නට පුළුවන් කියන වග හොඳට මතක තබා ගන්නට කියන කාරණාවයි අපේ හම්දුරන් වහන්සේ මතක් කළේ. ඉතින් අද දවසෙත් මේ වැඩසටහන පුරාවට අපේ විශේෂ කරුණු කාරණා කිහිපයක් කතා කරා විශේෂයෙන් මතක් කරනවා හාමුදුරුවන් වහන්සේ දෙස් විදෙස් බොහෝ පිරිසකගේ ඉල්ලීමට කළ මේ වැඩසටහනට බොහෝ ප්‍රතිචාර ලැබුණා ඒ වගේම අමතක නොකර අපි කියන කාරණාව උන්වහන්සේ සමාජයෙන් ගත්ත මේ නිදර්ශන මේ උදාහරණ සරලව ඔබට පැහැදිලි කළේ උන්වහන්සේ ළඟට ආව ගැටලු බවට පත් වෙලා බොහෝ ජීවිත හානි බොහෝ දේපල හානි සිදුවන්නට තිබුණු කාරණා වළක්වගත් කෙනෙක් විදිහට සමාජයේ අධ්‍යක්ීම් බහුල කෙනෙක් විදිහට ඒ නිසා සුපින්වතුනි දහම් කාරණා දැහැමිව ඔබට විස්තර කළා පමණක් නොවේ මේ සමාජයේ ඔබත් මමත් හොඳින් අවධානයට ගත යුතු කාරණා බවට උන්වහන්සේ වඩ වඩාත් තහවුරු කළ බව අපි තරයේ මතක තබා ගත යුතුයි සියලු කාරණා මතක තබා ගනිමින් මොහොතකට අපට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න විරාමයෙන් අනතුරුව යලිත් අප සම්බන්ධතාවය ලබා ගන්නවා සියස සුගත පද විවරණ වැඩසටහනට හම්දුරුවනි විරාමයට කලින් අපි කතා කරා දුශීල පරිවර්ජනතා වේශයෙන් වංචක ද්වේෂය කියන කාරණාව. තවත් ඒහා සමානව බැඳුණු හැදුණු කාරණාවක් බවට පත් වෙනවා අසත්පුරුෂ පරිවර්ජනතා වේශයෙන් වංචක දේශය. හම්දුනේ මේ දෙක අතර තිබෙන වෙනස සහ අපි මේ කාරණාව අඳුරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරගමු. ඔය ඇත්තටම දැන් දුස්සීල පරිවර්ජනය අසත්පුරුෂ පරිවර්ජනය කියන එකේ බොහෝ දුරට සමානතා තියෙනවා. යම් කෙනෙක් දුස්සීල වෙච්ච පමණින්ම ඒ තනත්තා යම් ප්‍රමාණයකට අසත්පුරුෂයෙක් වෙනවා. නමුත් යම් කෙනෙක් තමන් දුස්සීල වෙලා අන් අයත් දුස්සීල භාවයට පොළඹවනවා නම් ඒ තැනැත්තා ඊටත් වැඩි අසත්පුරුෂයෙක් වෙනවා. අසත්පුරුෂ තරයෙක් වෙනවා. බුදුරජාන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරලා තිනවා අසත්පුරුෂයා සහ අසත්පුරුෂ තරයා. අසත්පුරුෂ තර කියලා කියන්නේ වඩා වැඩි අසත්පුරුෂයා. එතකොට අසත්පුරුෂයා ගැන කතා කරනකොට කියන්නේ ප්‍රාණඝාතය කරන, අදත්තාදානය කරන, කාමමිත්‍යාචාරයේ හැසිරෙන, බොරු කියන, මත්පැන් බොන, ඒ පංච දුස්චරිතය යම් කිසි කෙනෙක් කරනවා නම් ඒ තනත්තා දුස්සීලෙක් වගේම අසත්පුරුෂයෙක්. එතකොට තමන් ප්‍රාණඝාතය කරමින් අන් අයත් ප්‍රාණඝාතයට පොළඹවනවා නම් තමන් සොරකම් කරමින් අන් අයත් සොරකමට මෙහෙයවනවා නම් ඒ තනත්තා අසත්පුරුෂ තරයේ එතකොට ওই විදිහට පංචශීල ප්‍රතිපත්තිය පාදක කොටගෙන පැහැදිලි කරනවා ඊළඟට ආරෂ්ඨාංග මාර්ගය පැහැදිලි කරගෙන දස කුසල් දස අකුසල් පාදක කරගෙන මෙහෙම විවිධ කාරණා පාදක කොටගෙන කුසලයේ අකුසලයේ භජනය කරන ස්වභාවයෙන් සීලවන්තයා දුස්සීලයා වගේම සත්පුරුෂයා අසත්පුරුෂයා පැහැදිලි කරනවා එතකොට සමහර වෙලාවට පුද්ගලයාගේ ඒ දුසිල්වත් බව දැකලා අර අපි මුලින් කතා කරපු විදිහට ඒ පුද්ගලයන්ව ප්‍රහාණය කරන්නට, බැහැර කරන්නට, වර්ජනය කරන්නට උත්සාහවත් වෙනවා. සමහර වෙලාවට අර අසත්පුරුෂ බව තේරුම් අරගෙන බැහැර කරන්න උත්සාහ කරනවා. හැබැයි දැන් ඒ අසත්පුරුෂයා කියලා අපි හඳුනා ගන්නේ කොයි වගේ කෙනෙක්ද බොහෝ වෙලාවට තමන්ගේ සිතැඟි පරිදි කටයුතු කරනවා නම් එයා බොහොම හොඳ කෙනෙක්, සත්පුරුෂයෙක්, ගුණවන්තයෙක් වගේ තමයි පෙනෙන්නේ. Tamanට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනවා නම් අසත්පුරුෂයෙක් හැටියට තමයි හඳුනාගන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් තමන් යම්කිසි වරදක් කරනවා නම් ඒ වරදට අනුබල දෙන සහාය වෙන කෙනා ඊටාම හොඳ මිත්‍රයෙක්. හැබැයි ඒවට විරුද්ධ වෙනවා නම් බාධා කරනවා නම් එතකොට ඒ තනත්තා අසත්පුරුෂයෙක් තමන්ට විරුද්ධකාරයෙක් හැටියට තමයි පෙනෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට මේ සත්පුරුෂයා සත්පුරුෂයා තෝරා ගැනීම සම්බන්ධවම පවා සමාජයේ බරපතල අර්බුදයක් පවතිනවා. මොකද ඥාන සම්ප්‍රයුක්තව තේරුම් නොගන්න නිසා. ඊළඟට දෙවැනි කාරණේ තමයි මේ කියන කතාව. ඒ කියන්නේ අසත්පුරුෂයා කියලා අපි નિවරදිව හඳුනාගත්තා වුණත් ඊට පස්සේ ඒ පුද්ගලයාගේ අසත්පුරුෂකම් භජනය නොකර ඉන්න එක යෝග්‍යයි. හැබැයි ඒ පුද්ගලයා සමග ගැටීම, නිග්‍රහ කිරීම, හිංසා පීඩා කිරීම, ඔහුට අනර්ථය සැලසීම සුදුසු කාර්යයක් නෙමෙයි. දැන් සමහර වෙලාවට අපිට පෙනෙනවා අම්මා තාත්තා ප්‍රතික්ෂේප කරනවා ඒ අයගේ යම් යම් දුර්වලකම් දැකලා දරුවන් විසින්. ඊළඟට සමාජයේ සමහරලාට ගුරුවරු සමග ගැටෙනවා ඒ අයගේ යම් යම් දුර්වලකම් දැකලා. භික්ෂුන් වහන්සේලා සමග ගැටෙනවා යම් යම් දුර්වලකම් දැකලා. එතකොට ඊ එතනින් තවත් එහාට ගියන් පස්සේ ඒ අයගේ විනාශය පරිහානියත් අපේක්ෂා කරනවා. එතකොට ඒක ව්‍යාපාදයක් දක්වන තත්ත්වයට පරිවර්තනය වෙන්න පුළුවන්. එතකොට මීට ඉහතදී අපි කතා කළා ව්‍යාපාදයයි කියලා කියන්නේ තමන් ගැටෙන අරමුණ විනාශ වෙනවා දකින්නට කැමති බව. ඒ ඒ අරමුණෙහි පරිහානිය දකින්නට කැමති බව. එතකොට යම් කෙනෙක් අසත්පුරුෂයෙක් නම් දුස්සීලයෙක් නම් තමන් ඒ සමග මුසු නොවි පරිස්සම් වෙන්නට ඕන. හැබැයි ඒ පුද්ගලයා විනාශ කරන්නට, ඒ පුද්ගලයාගේ පරිහානිය අපේක්ෂා කරන්නට, ඒ පුද්ගලයා හිලාතලා දකින්නට, නිඳා කරන්න, නිග්‍රහ කරන්න පෙළඹෙනකොට පරිහානියටපත් වෙන්නේ තමන්ම. ඉතින් අපි අර මුලින් කතා කරපු කාරණේ වගේම අනිත් කෙනාගේ උස්මිටිකම කුමක් වුණත් ඒ පිළිබඳව අපි ගැටෙනවා නම් තමනුයි පරිහානියටපත් වෙන්නේ කියන බව මතක තියාගන්න ඕන. ඒක හරියටම ගිනි අඟුරු ටිකක් අරගෙන අනුන්ට දමා ගසන්න වගේ. අසුචි පිටක් අරගෙන අනුන්ට දමා ගසන්න වගේ. දැන් ගිනි අඟුරු ටික වැදුනොත් අනිත් කෙනත් පිච්චෙන්න පුළුවන්. හැබැයි දෝතින් අරගෙන දමා ගසනකොට මුලින්ම පිච්චෙන්නේ තමයි. අසුචි ටිකෙන් අනුන්ට දමා ගන්නකොට ඇඟේ වැදුනොත් අනිත් කෙනත් කිලුට වෙන්න පුළුවන්. හැබැයි දමා ගසන්න දෝතින්නම් ගන්නෙ මුලින්ම කිලුට වෙන්නේ තමයි. ඉතින් අන්න ඒ කාරණේ තේරුම් ගන්න බැරි නිසා තමයි මේ දුස්සීලයෙන් අසත්පුරුෂයන් සමග ගැටිලා බොහෝ දෙනා අකුසල් කරගන්නේ. නමුත් ඒක මතුවෙන්නේ අර සුදන ස්වરૂපේ. ඒ කියන්නේ දුස්සීලයෙන්ව ප්‍රතික්ෂේප කරනකොට මම බොහොම සුදණෙක් හැටියට සමාජගත කර ගැනීමේ අවස්ථාවක් එනවා. එතකොට අසත්පුරුෂයාට නිග්‍රහ කිරීම තුළ තමන් සත්පුරුෂයෙක් හැටියට පෙනී සිටීමේ අවස්ථාවක් අපට එනවා. දැන් රටක වුණත් එහෙමයි. ඒ රටක් ගත්තාම රටේ යම්කිසි කෙනෙක් වැරදි කළාය, හොරකම් කළාය, නොකටයුත්තක් කළාය කියලා සමාජයෙන් මතුවෙනකොට බොහෝ දෙනා ඒ තනත්තාට විරුද්ධව කතා කරන්න පටන් ගන්නවා. ඇයි එහෙම කතා කරන්න පටන් ගන්නෙ? ඇත්තටම ඒ තනත්තා වැරද්දක් කළා කියන පදනමට වඩා ඒ වරදට චෝදනා කිරීම තුළ මගේ සත්භාවය ලෝකයට ප්‍රදර්ශනය කරලා එක්තරා ගුණවතෙක් හැටියට සිල්වතෙක් හැටියට සත්පුරුෂයෙක් හැටියට ඒගොල්ලෝ හොරකම් කළාට මම නම් හොරකම් කරන්නේ අර තමන්ගේ කුණු ටික වහගන්න හඳුරන්නේ තමන්ගේ කුණු ටික වහගෙන තමන්ට ප්‍රතිරූපයක් හදාගන්න උත්සාහ කරනවා හැබැයි ඉතින් සමහරව එහෙම හදන්නට ගිහිල්ලාම තමන්ගේ දුර්වලකම් ටික එළියට දාගන්නවා ඉතින් ඒ වගේ අපි තේරුම් ගන්නට ඕන සමාජයේ ජීවත් වෙනකොට අනිත් අයගේ දුබලකම් අපට පෙනෙනවා නම් ප්‍රඥාවෙන් ඒ වරද ඇසුරු නොකර ඉන්න ඕන අනිත් කෙනා එතනින් මුදවා ගන්නට උත්සාහ කරන්න ඕන. ඒක සත්භාවයක්. එතකොට මේ මුදවා ගන්න අපට උදව් වෙන්නේ නිග්‍රහ කිරීමෙන් නම් එතනට යාම වරදක් නෙමෙයි. ඒක හරි පරිස්සමෙන් කරන්න ඕන. හැබැයි වැදගත්ම කාරණේ අපි මේ නිග්‍රහ කරන්නේ අනිත් කෙනා මුදව ගන්නද නැත්නම් මගේ ආවේගය පිට කරන්නද? එතරම් වැදගත් කාරණේ. දැන් අපි හිතමු දරුවෙකුගේ යම්කිසි වරදක් දකිනකොට අම්මා තාත්තා ඒ දරුවාට බැනවදින එක, නිග්‍රහ කරන එක, දඬුවම් කරන එක වැරදි කියන්න බෑ. හැබැයි අපිට වැදගත් වෙන්නේ ඒ අම්මා හෝ තාත්තා හෝ ගුරුවරයා හෝ වැඩිහිටියා හෝ අර දරුවාට දඬුවම් කරන්නේ මොන පදනමේද? දරුවාගේ වරද දරුවා වැරද්දක් කිරීම ඒක සුදුසු නැහැ. හැබැයි දරුවා කරපු වරද නිසා වැඩිහිටියාගේ ගුරුවරයාගේ හිත රිදෙනවා නම් ඒක දරුවාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ගුරුවරයාගේ ප්‍රශ්නයක්. ශාම් මහතර තේරෙනවද මේ දෙකේ වෙනස? පැහැදිලිය පැහැදිලි. ඒ කියන්නේ දරුවා වැරද්දක් කිරීම දරුවාගේ වරද. දරුවා කරපු වරද නිසා මං කුලප්පු වෙනවා නම් ඒක මගේ වරද. ඒක මගේ දෝෂය. එතකොට දැන් වෙන්නේ මගේ දුර්වලකම දරුවා පිටින් දාලා මේ දෙක එකක් හැටියට අපි දකිනවා. දකිනකොට ඒ මගේ ආවේගය පිට කරන්නේ දරුවා පිටේ. සමහරට හම්දුනේ දරුවා කරපු වැරද්දට කනට ගහනවා, කන පැල්ල යනවා. ඒ වගේ සිද්ධවීම් බහුතරයක් අපිට. ඒ වගේ බරපතල සිදුවීම් වෙන්නේ ඇයි? ඒ දරුවා කරපු වැරද්දෙන් ඒක දරා බැරුව ඒකෙන් කම්පණයටපත් වෙන මගේ ඒ පිටාර ගලන ආවේගය පිට වෙන්නේ දරුවා පිටේ. එතකොට එතන තියෙන්නේ දරුවා සකසන්නට උත්සාහ කිරීමක් නෙමෙයි පලි ගැනීමක් පමණයි. තමන්ගේ ආවේගය පිට කිරීමක් අවසානයේ හැඳුනේ චෝදනාව වෙන්නේ ගුරුවරයාට කිසිම ඉවසීමක් නැති සංයමයක් නැති ගුරුවරෙක් කියන කාරණාව. දැන් අපි හිතමු සමහර තැන්වලදී ගුරුවරයාට හෝ මව්පියන්ට ප්‍රශංසා ලැබෙන්නත් පුළුවන්. ගහලා බැනලා මේ දරුවා හැදුවා කියලා. එතකොට මොකක් හරි දරුවාගේ භාග්යක් නිසා දරුවාගේ ප්‍රඥාව නිසා අර ගුටි කාපු එකෙන් දරුවා හැදෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි ගුරුවරයා ඒක කරලා තියෙන සත්භාවයෙන් නෙමෙයි නං ගුරුවරයා නිවැරදි තැනක නෙමෙයි ඉන්නේ දරුවාට යහපතක් උණු පමණින්ම ගුරුවරයා නිවැරදි කියලා කියන්න පුළුවන් කම නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සමහර ආයතන පාලකයෝ ඉන්නෝ මුළු ජීවිත කාලෙම වෙහෙසෙනවා ආයතනයේ මිනිස්සුන්ව හොඳ මට්ටමින් සකස් කරන්න. බැනලා කෑ ගහලා දඬුවම් කරලා කැප වෙලා හැබැයි අවුරුදු 25ක් සේවය කළා නම් මුළු ආයතනයම හොඳට හදලා තියෙනවා. ඒ ආයතනයෙන් හොඳ පිරිසක් බිහි වෙලා තියෙනවා. හැබැයි අර පාලකයා මුළු අවුරුදු 25ම කෝපයෙන් ද්වේෂයෙන් තමයි ඉඳලා. <laughs> කොයි වෙලෙත් ඇඟිලි රත් වෙනවා. ඇඟිලි රත් වෙනවා. එතකොට රස්සාව කරලා ඉවරනකොට ඔහු අපාගත වෙන්නට සුදුසුකම් හදාගෙන තියෙනවා. අර ඒකට ලක් වෙච්ච සේවක සේවිකාව යහමග යන්නට මඟ හදාගෙන තියෙනවා. ඉතින් එතකොට ඔහුගෙන් ලෝකෙට සේවයක් වෙලා තියෙනවා. සමාජයට යහපතක් වෙලා තියෙනවා. ඔහුට බරපතල අනර්ථයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන යම්කිසි කෙනෙක් වැරද්දක් කරනවා නම් ඒ වරදින් ඒතනත්තා මුදවා ගැනීම හොඳයි. යමෙක් දුස්සීලෙක් නම් අසත්පුරුෂයෙක් නම් පව්කාරයෙක් නම් ඒකට නොදැක්කා වගේ ඉන්න එක සුදුසු නෑ. එතනින් සමාජය මුදව ගන්නට ඕන. හැබැයි ඒ සඳහා පළවෙනි පියවර තමයි Tamanට කුලප්පු නොවි ඉන්න පුළුවන් වෙන්න ඕන. අනේකාගේ වරද දැකලා මම කුපිත වෙනවා මම හැඟීම්බර වෙනවා නම් මං ආවේගකාරී වෙනවා නම් මම ඒකත් එක්ක ගැටෙනවා නම් මම සමාජයේ සකසන්නට සුදුස්සෙක් නෙමෙයි. එනිසා සමාජයේ යම් දුර්වලකමක් තියෙනවා කියලා අපට පෙනෙනවා නම් පියවර කිහිපයකින් අපි ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒකේ පළමු පියවර තමයි ඉස්සල්ලාම අපි තේරුම් ගන්නට ඕන අනේකාගේ වරද දැකලා අනේකාගේ දුසිල්වත්කම දැකලා අනේකාගේ අසත්පුරුෂකම දැකලා කුපිත නොවි, කලබල නොවි, ආවේගකාරී නොවි, කුලප්පු නොවි ඉන්නට තරම් සංයමයක් මා තුල තියනවාද? ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි අනේකා මුදවා ගන්නට අනේකායේ වරදින් මුදවා ගන්නට තරම් කරුණා මෛත්‍රියක් මා තුල තියනවාද? ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි මට පුළුවන් ද ඒ කරුණා මෛත්‍රියෙන් යුක්තව ප්‍රඥාවෙන් ඥාන සංප්‍රයුක්තව අනේකායේ වරදින් මුදවා ගන්නා තැනට කටයුතු යොදන්නට පුළුවන්. ඔහු එතනින් ගලවා ගන්නට බැරි නම් අනිත් අය ඒ ගොඩට වැටෙන එකෙන් වළක්වා ගන්නට පුළුවන්. මේ විදිහට අපට පියවර ගණනාවකින් ක්‍රියාත්මක වෙන්නට වෙනවා සමාජය යහපත් මගට ගන්න. එහෙම නැත්නම් සමාජ සෝදනයක් සඳහා. ඊළඟට අනේකා එතනට එතනින් මුදවා ගන්නට යනකොටත් ඒ සඳහා ඒ ඒ අවස්ථාවල පුද්ගලයෙන් පුද්ගලයට අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙනස්. අපි හිතමු උදාහරණයක් හැටියට දැන් සමහර කෙනෙකුට හොඳින් කිව්වහම වරදින් නැගී සිටින්නට පුළුවන්. තව සමහර අවස්ථාවලදී නිඳා කළාම එකෙන් මිදෙන්න පුළුවන්. තව සමහර දඬුවම් කළාම එතනින් මිදෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් එක ගමක පොඩි හාමුදුරු නමක් ඒ පන්සලේ වැඩ කටයුතු කරගෙන හිටියේ. එතකොට මේ පොඩි හාමුදුරුවන්ට කැලෑ පත්‍ර ගැහුවා ගමේ මිනිස්සු. ඒ හාමුදුරුවෝ කාන්තාව සමග අයථා සම්බන්ධතාවයක් තියනවා කියලා. ඊට පස්සේ මේ කැලෑ පත්‍ර ටික වැදුනට පස්සේ මුළු ගමේම මිනිස්සු දානේ දෙන්න නැතුව හිටියා. එක අම්මා කෙනෙක් අර පොඩි හාමුදුරුවන්ට දිනපතාම දාලේ ටික ගෙනihin දුන්නා. උන්වහන්සේව රැකගත්තා. ගිලම්පස ටික දානි ටික ඔකොත මුළු ගමේ මිනිස්සු අර උපාසකම්මට බැන්නා දොස් කිව්වා. ওই විදිහට මාස ගාණක් අර ප්‍රශ්න ටිකක් යටපත් වෙනකන් අර උපාසකම්මා දානි ටික ගෙනihin දීලා අර හාමුදුරුවන්ව රැකගෙන දැන් අර හාමුදුරුවන්ටත් මේ අම්මා ගැන ලොකු ලෙන්ගතුකමක් ඇති වෙනවා. ඇය මේ මව විතරයි මම අමාරුවටපත් වෙච්ච වෙලාවේ මව රැකගන්න හිටියේ. මේ මට්ටමට හිතවත්කම ගොඩ නැගුණාට පස්සේ අර අම්මා පොඩි හාමුදුරන්ට කතා කරලා කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ වැරද්දක් කරන්න නැතුව ඇති. හැබැයි කලාපත්තර වදින්නේ නැහනේ නිකම්ම. මිනිස්සුන්ටත් මොකක් හරි සැකයක් ඇති වෙච්ච නිසා එහෙම වෙන්නේ. ඔබ වහන්සේ කොච්චර සීලවන්ත වුණත් ඔබ වහන්සේ 100%ක් නිවැරදි වුණත් මහජනයාට සැකයක් හිතෙන විදිහට ඔබ වහන්සේ කතා කරලා හැසිරලා තියෙනවා. වැරද්දක් කළේ නැති වෙන්න පුළුවන්. හැබැයි කැලෑපත්තර වදින්නේ නැහැ නේ නිකන්. ඒ නිසා ඔබ වහන්සේ සිල්වත් වුණාට විතරක් හරියන්නේ මහජනයා ඉදිරියේ ඔබ වහන්සේ වැරදිකාරයෙක් නොවන හැටියටත් පරිස්සමින් කතා කරන්න හැසිරෙන්න ඔබ වහන්සේ පුරුදු වෙන්නට. එතනම ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. දුමක් නගින්නේ නැහැ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ වැරද්දක් කළා කියන එක නෙමෙයි. අපි හිතමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සදහැවතෙක් යම්කිසි භික්ෂුවකට චෝදනාවක් කරන විදිහට ඒ භික්ෂුව හැසිරෙන්න එපා. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් පැවිද්දෙක් හැටියට උපසම්පදා පැවිද්දෙක් හැටියට අපට කාන්තාවක් සමග එක ආසනයක වාඩි වෙලා හිටියයි කියලා ඇවතක් වෙන්නේ නැහැ. හැබැයි උපසම්පදා භික්ෂුවක් කාන්තාවක් සමග එක ආසනයක වාඩි වෙලා හුදකලාව හිටියොත් මහජනයා සැක කරන්න පුළුවන් චෝදනා කරන්න පුළුවන්. ඒ නිසා එබඳු සැකකටයුතු හැසිරීමක් පවත්වන එක භික්ෂුවකට යෝග්‍ය නැහැ. එතකොට එහෙම එක ආසනේ වාඩි වෙලා හිටියයි කියලා Taman සරාගී සිතින් අර කාන්තාව ස්පර්ශ කරන්නෙත් නැතිනම් නින්දිත දේවල් කතා කරන්නෙත් නැතිනම් ඒ භික්ෂුවගේ සීලයට හානියක් නැහැ. හැබැයි හානියක් නැති වුණාට අර එහෙම හුදකලා තැනක එක ආසනයක වාඩි වෙලා හිටියොත් මිනිස්සු කතන්දර හදනවා. එහෙමනම් අපි සිල්වත් වෙනවා වගේම අපි ගුණවත් වෙනවා වගේම අපට ප්‍රඥාව තියෙන්නත් ඕන ස්ථානෝචිතව කටයුතු කරන අනුන්ගෙන් චෝදනා ලබන්න නැතුව. දැන් එතකොට මේ කාරණේ අර පොඩි හාමුදුරුවන්ට කියා දීලා ඒ පොඩි හාමුදුරුවෝ වඩා විශිෂ්ට තැනකට ගේන්න අර අම්මා දක්ෂ වුණා. දැන් අනිත් ඔක්කොම කළේ හාමුදුරුවන් වැරද්දක් කළා අයතා විදිහට කාන්තාවොත් එක්කලා සම්බන්ධතාව පැවැත්තුවා කියලා කැලෑපත්‍ර ගහලා දාන්නේ නොදී හිටපේ ප්‍රතික්ෂේප කළා ප්‍රතික්ෂේප කළා හැබැයි අර අම්මා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව අර අසරණ අවස්ථාවේ ළඟින් ඉඳගෙන ඇයටයි පුළුවන් උනේ අර දුස්සීලයි කියපු හාමුදුරුවන්ගේ තිබිච්ච අඩුපාඩුකම් සකසලා යථා තත්ත්වයට පමුණුවා. ඒ නිසා අපට කරුණා මෛත්‍රිය තියනවා ප්‍රඥාව තියනවා නම් තමයි අනේකා වරදින් මුදවා ගන්න මා විසින් අනුගමනය කළ යුත්තේ දඩුවම් කරන එකද ප්‍රතික්ෂේප කරන එකද එහෙම නැත්නම් උදව් කරන එකද එහෙම නැත්නම් නිග්‍රහ කරන එකද අතහැර දමන මොකද්ද කරන්න ඕනේ ඒක තීරණය කළ යුත්තේ තමන්ගේ ආවේගය මත නෙමෙයි අනේකා මුදවා ගන්නට තමන් කුමක්ද කළද? ඉතින් ඒකට ලොකු කරුණා මෛත්‍රියක් තියෙනවා. ලොකු ප්‍රඥාවක් තියෙනවා. ඉතින් අද සමාජය තුළ මේ දුස්සීලයෙන් පරිවර්ජණය කරන ස්වරූපයෙන් අසත්පුරුෂයෙන් පරිවර්ජණය කරන ස්වරූපයෙන් ඇති වෙන්නෙම සමාජ ශෝධනයක් ඇති කරන්නටවත් අනේකා වරදින් මුදවා ගන්නට දරන ප්‍රයත්නයක්වත් නෙමේ අනේකාගේ දෝෂය දැකලා තමන් කුලප්පු වෙලා තමන්ගේ දුර්වලකම් මතු කරගෙන තමන් මේ වංචක द्वේෂයට නතු වෙලා තමන් හැඟීම්overline ප්‍රතික්‍රියා දැක්වීමක් විනා සමාජ ශෝධනයකට යන ගමනක් නෙමෙයි. නේද හඳුනේ අර එහෙම දෙයකදී සුළු වැරදක් කරපු මිනිස්සු අන්තිමට මහා වැරදක් කරන්න ලැජ්ජාවයි නැති වෙනවා. ලැජ්ජා ලැජ්ජාවයි නැති වෙනවා. දැන් එක එක මිනිස්සෙක් අපි හිතමුකෝ වැරදීමකින් හරි මිනිමරුමකට සම්බන්ධ වුණා. ඊට පස්සේ කෙලින්ම මිනිමරුව මිනිමරුව මිනිමරුව කියලා හිරේ දාලා ඊට පස්සේ හිරෙන් එන්නේ ඔහු දහසක් මරන්නට හයිය හදාගෙන. ඒ ඒ ඒ මොකද ඒ තැනට ඔහු පරිවර්තනය කරනවා. මේ සමාජයමයි හදන්නේ. සමාජයමයි එතනට හදන්නේ. දැන් රටක් ගත්තහම වුණත් රටක වුණත් දැන් අපිට මේ පේන්නේ රටේ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් යම් අර්බුද තියෙන්න පුළුවන්. හැබැයි ඒ අර්බුද සමනය කරලා රටක් නිවැරදි තැනකට ගන්නද අරගල කරන්නේ එහෙම නැත්නම් තමන්ගේ ආවේග පිට කරන්නද? එතකොට ඒ අරගල කරන අයගෙන් කීයෙන් කී දෙනෙකුට හැබෑවට අවංකව රටක් නිවැරදි තැනකට ගන්න රටේ මිනිසුන්ට යහපත කරන්න එහෙම සත්භාවයක් තියනවාද? ඒ සඳහා කල යුත්තේ නොකල යුත්තේ හරියට හඳුනාගෙන කරනවාද? ඒ හැම මොහොතකම අර තමන්ගේ මනස සැඟවිලා තියෙන ද්වේෂය මතුවෙනවා අරගලයක ස්වરૂපයෙන්. එතකොට අපිට පේන්නේ අර වැරදිකාරයාගේ වැරද්දට නිඳා කරන්න නිග්‍රහ කරන්න ඒකට එරෙහිව නැගී සිටිනවා වගේ පෙනුනට ඇත්තටම වැරදිකරුවාගේ වරදට එරෙහිව නැගී සිටින්නේ ඔහු නිවැරදි කරන්නට සහ අනිත් අය ඒ වරදින් පීඩා නොවිඳින තැනට පරිවර්තනය කරන්නට අපිට වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. ඒකයි නිවැරදි ක්‍රමය. නමුත් ඒ වෙනුවට ආවේගකාරීව, අරගලකාරීව, කලහකාරීව, නිග්‍රහශීලීව අපි නැගී සිටින්නෙම ලෝකය සකසන්නටවත්, සමාජ ශෝධනයක් කරන්නටවත් නෙමෙයි, ලෝකෙ සිද්ධ වෙන දෙයින් Taman කුලප්පු වෙනවා. Tamanගේ දුර්වල මනෝභාවයන්ට Taman නතු වෙනවා. ආවේගකාරීව Taman ප්‍රතික්‍රියා දක්වනවා. ඉතින් සමාජයක බහුලව සිද්ධ වෙන්නේ මේ කියන වංචක ධර්මයන්ට නතු වෙලා අනුන්ගේ දුසිල්වත් බව අනුන්ගේ වරද පෙන්න පෙන්න අනුන්ට නිග්‍රහ කරමින් චෝදනා කරමින් අනුනුන් නසාගෙන තමනුත් වලට වැටෙන වැඩපිළිවෙලක් තමයි බහුලව සමාජයේ සිද්ධ හිතක් බිඳුණු පසු කෙතෙක් කළත්සු පළක් නැහැ. ඒ නිසා කරන්නට පෙර යම් කාරණාවක් දෙවරක් දෙවරක් සිටිය යුතුයි. දහම විග්‍රහ කරන අන්දමටත් එය එලෙසම පැවතිය යුතු බවයි අපේ හම්දුරන් වහන්සේ මනාවට අද දවස පුරාවට පැහැදිලි කළේ. ඉතින් අදත් පුරා හෝරාවකට ආසන්න කාලයක් අපි ඔබේ නිවහනේ රැඳුණා. සමාජයේ දැවෙන දැනෙන තැවෙන ප්‍රශ්නවලට දැහැමිව පිළිතුරු දෙන්නට පිළිතුරු සොයන්නට සහ සමාජය නිවැරදි කරන්නට දහම් කරුණු ඔබට කියන්නට අපේ හම්දුරන් වහන්සේ අද දවසේ මේ මොහොත ඉතාමත්ම වටිනා ලෙස ප්‍රයෝජනෙට ගත්තා. හාමුදුරුවනේ අද දවසේ වැඩසටහන මෙලෙසට නිමාවටපත් කරන්නටමත් වෙන් ඔබ වහන්සේට අප අද දවසේත් යලිත් පුණ්‍යානුමෝදනා ගෙනෙනවා අප වෙනුවෙන් රට වෙනුවෙන් සමස්ත සමාජයක් නිවැරදි කරන්නට මේ දරණ උත්සාහය වෙනුවෙන් අද දවසේ අපේ මැදිරි පරිසරයට වැඩ කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා සිය සමාධිචාලී ගරු සභාපතිතුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයව ඊ타ත්ම ගරු සිතින් බැති සිතින් අප මේ අවස්ථාවේ සිහිපත් කරමින් සත්‍යන සමාජයකට මනුෂ්‍යත්වයේ ගරුත්වය ලක්ෂ්‍ය උදෙසා යන ගමනට සියස නාලිකාව සමගින් ඔබට පෙරට එන්නට අප සමග එක්වන්නට ආරාධනා කරමින් අද දවසට අපේ වැඩසටහන මෙලෙසට නිමවටපත් කරනවා සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය හැමදාමත් සුපුරුදු විලසට අදත් මෙලෙසට ඔබටත් රටටත් යහපතක්ම වේවා